This is the second part of the previous talk. It was spilt for your convenience of listening. එතකොට ධම්ම සංගණයේ මොන්න ආයතන ටික වෙන් කළ ඕගොල්ලෝ ඉස්සෙල්ලා කරන කතා. ඇහැට පෙනෙන රූපය වතුරට වැටෙන ඡායාවක් වගේ. ඒ කියන්නේ අල්ලන්න බෑ, ඔසවන්න බෑ, පෙනෙනවා විතරයි, සංගත හොඳ දැනෙන්නේ නැහැ, රසට සම්බන්ධ නැහැ. කියන තැනකින් රූප ආයතනය ඔගොල්ලෝ හඳුනගෙන තියෙනවා. ඊට පස්සේ සාධනේ අහලා තියෙනවා ඡාති අහදගෙනකොට සත්‍යයක් අහනකොට මට දෙනෙන රූපය අපි තුන් ඔය ළමයා කතා කරනවා කියලා මට දෙනෙන දැනනවා. ඒ කියන්නේ අපි කියන්නේ මේ කතා කරනකොට ඔයගොල්ලෝ හිතන්නේ මේ දෙන්නේ හාමුදුරුවෝ මේ වචන කියනවා කියලා නේ. දෙකක් දෙන්න සිද්ධ වෙන එකක් කතා කරන්නේ වෙන එකක් ওই දෙකම එකට එකතු වෙන දෙන්න පයින් උපාදාන කරනවා. මෙතන ආහාර වර්ගයෙන් ඉස්සද. කෙනෙක් දෙස්ත වෙනපත් හරනවා, ඇහැ දෙස්ත වෙනපත් හරනවා ඒවා වෙන වෙනම තියෙනවා. අන්තිපදන සම්බන්ධ ලක්ෂණය මොකක්ද ඔක්කොම එකට එකතු කරලා දෙන්නවා. අමර හාමුදුරුවෝ බණ කියනවා කියන තැන එනකොටම ඔකුල්ලේ මානසික කිරියනකට ඒකට බිඳු කියනවා දෙනකොට ඒ කියන්නේ පංච පදාර්ථන්ට උපාදාන. તો පංච උපාදානස්කන්ධයේ කෙලෙස් තමයි කියොත් ඔයගලන්ට හම්බුනේ. වෙනම දෙයක කතා කරන්නට වෙන රූපෙට අපි කියමු හොදට මේ හැදේ ඔයගොල්ලෝ කැමරාවේ ෆොටෝ එක ගන්න. කැමරාවක මේ දැන් මේ ඉන්න හැදේම ෆොටෝ එක ගහලා තිබ්බොත් ඒ පොතේට කතා කරන්නේ හැකද? එහෙනම් දැන් තෝගලන්ට හැද දෙන්න කොට එක පොතේට කතා කරනවා. එහෙනම් ඇහැට සත්‍යය ගල් යන්න කෙනෙක්වත් සත්‍ය ඇහි ඇහැට කෙන්න තින්න තේන දේ දක්වන්නේ නෑ. තේන දේ දක්වන්නේ. එහෙනම් දරුව කතා කළා කියන දැනට තියෙන සත්‍යතත් මම දැකපු කෙනෙක්ට දැක ගැටුවට ප්‍රතිපදිත පස්සේ තැහෙනවා. ඒක ඔගොල්ලෝ වෙන වෙන වෙන වෙනම ක්ෂේත්‍ර ටික ඉගෙන කර තිබුණා. ඊට පස්සේ ඒකෙදි චක්කු විඥානයේ විඤ්ඤාය වෙන රූපේ මහ බුද්ධගේ උපාදාය රූපය. හයර ගැටෙන එක පොට්ටස්සේ සතර මහා ධාතු පස්සේ ආපෝකේතු වායු කියලා ඉගෙන ගන්න තිබුණා. ඕගලන් හතර මහා ධාතු නිදියක් වල රූපණිකක් ගත්ත අධ්‍යක්ෂකෙන් ටිකක් අහනවා. ආ මේ මට්ටමේ දැනුම ටිකක් පුළුල් වෙනකොට ඔගොල්ලෝ දන්නවා ඉහි වෙනකොටම මේ ආයතන අතර ආයතන කුසලයකට ලකන්නේ එන්න නිමිත්තක් තුළ ආයතන කික කැපුවෙච්ච අධ්‍යක්ෂක විද්‍යාවට අතර වෙලා ගන්නවා. ආයතන කීපයක අධ්‍යක්ෂකෙන් සිහි වෙන නිමිත්ත බොරුවක් නෙවෙයි. මනෝමය අනිත්‍යය කියලා ඔබ පිළිකල හැටි. දීපෝ දීමේ අධ්‍යක්ෂක කිසි වෙනකොටම ඔයගොල්ලෝ දන්නවා මේ විදියට අවජාන බාහිර බලවත්. එකෙක්ම දන්නවා. මොකද මෙදී අප එකතු වෙච්ච තුනම එකතු එකතු කළ සංයෝජනය ඒක රසය එකතු වෙන නිසා තමයි ලැබුණු කියලා වෙනවා. ඒකම රසය. ඒ ආපු ධර්මතාව තුනම එකට එකතු කළා වගේ කියන්නේ ඈ එතනද? මේ අපෝ එහෙමද? එහෙනම් දෙවෙනි දවසේ දීපු අත්‍යන්තයෙන් එතකොටම දැන් පිටයි වසර දීපු අත්‍යන්තයෙන් කීකරන්න පුළුවන් දෙයක් සිහි කරනකොට දැන් මේ අත්දැකීමට පිහිටකට කොහෙද කියන්නේ? ඉතින් අපයි මෙතන සුබ එකකට එකතු කළා ආදැ හැදුව හරියමයි. ජීව බොරකොල්ල අපේ සිද්ධාන්ත අයවල. ඒ භාගයෙන් දීපු අපේ සීකරන්න පුළුවන් දෙයක්. පොළොව. සීකරන්න ඒ රාත්‍රියේ විදුලිය කෙහෙලි කයි විදුලි කයි දෙකක පිටිනේ හරිද? කෙහෙලික සීකරනකොට මේ රාත්‍රියේ කෙහෙලුල කියනවා. විදුලි සීකරනකොට මේ රාත්‍රියේ විදුලිය කියනවා. අප සීකරනකොට මේ රාත්‍රියේ අපොල කියනවා. එතකොට එහෙනම් කොහොම වෙන රසයේ උපම එකතු වෙච්ච රසයක් ඔක්ක හැදලා බලන්න කියනද? ඒක බීල ඉවරද? දැන් ඒ චිකපේජිට රසයක් කියනවනම් ඒ රසයේ පානය කරන ඉවරද? ඒක ඒක හදාගත්ත හේතුත් නැහැ ඒක සහරගත්ත ඵලයක්. ඒක සහරගත්ත ඵලෙ හේතු නිරුද්ධ නිරුද්ධ කියලා. නමුත් මට පිළිකල හැදෙයි. ඒකටකොට මම මේ ටික නිසා මෙහෙම පදයක් හටගත්තා. ආලයේද හේතු එකකටයි නොමිව සිටිලා. ඒක නිරුත්තර නිරුත් වෙනවා කියන එක මට දැනෙන්නේ නැත්තම් ඒකත් බැරි නම්. අනිශෝ කර කියන එක කියන අසහ කරලා අපේ සුදු කරන්න විදිහේ සුදු කරන්න එකෙන් එක ප්‍රකාරයි කියයි වත් කියනවා. ආයෙත් එකතු කරන්න හදන්නත් බැරි නෑ. කොහොම හදා හදා යනකොට ආයෙත් ප්‍රතිසංයෝගයෙන් ඉහි ආයෙත් එකතු කරනවා. ආයතනික එකතු වෙලා රසය සංහා කළොත් ආයෙත් ආයතනික එකතු කරන්න යන්න දෙන්නේ. ඇයි? සාරුවම දැකලා හොල්කල් කරලා එක්කම පහම හේතු කරන සංහා උපදන් වලින් හැදෙනකොට දැන් ওই තුන එකතු වෙච්ච කය මොකක්ද නැහැ. උගලන්ට ආයෙත් අප්‍රතිසන්ති වශයෙන් ඉහිපද මෙහෙම රෝගයක් කරන්න පුළුවන් ඇහැ එකතු කරගන්න වෙනවා. මෙහෙම සත්‍යයක් ආන්න ඕනේ කන හදා ගන්න වෙනවා. මෙහෙම ස්පර්ශයක් වඩාට ස්පර්ශ කරගෙන කය හදා ගන්න ආයෙත් ආයතනික එකතු කළොත් ආයෙත් පුතේ රස බලන්න පුළුවන්. මේ ජීවිතයත් මේ ආයතනයේ එකක්. ඉදිරියට ආව හොස්කල් කරනවා කියන තැන වෙලා කියන්නේ මේ හේතු මේ අධ්‍යක්ෂණය තේ කරන ආයත ආයතනයක. මෙහෙම ගතිය තිබුණොත් නැවත ඉපදීම නතර වෙන්නේ ඒක ඇතුලේ සංස්කාරයේ පංච උපාදාන ස්කන්ධේ උපාදාන වෙනවා කියන එක. පංච උපාදාන ස්කන්ධේ කියනකොට සම්පූර්ණ මනෝමයයි. මනෝමය කියලා කියන්නේ බාහිර ආයතන එක කොහොම දෙක තුනක එකතුවක් තමයි සිහි කරන සීතනකොට ඒ සිද්ධාන්තය කියන්නේ. හැබැයි කිසි වෙලාවක කොල්ලන කිසි විදිහකට කියලා පෙන්නන්නේ. ඇත්තම කරවලා ලෝකදේශ දෙක ඇති වෙන විදිහ විචේන් කියන කෙනෙක් කරවනවා. ඒ ඕගොල්ලෝ සම්මසකණි වගේ පොත් කියවල හොදට රූපය පිළිදෙන දකින්න අපේ ජීවිතයේත් මෙහෙණියේ තැන්වල මෙහෙණියේ විදිහ රූපය ඇතිවෙනවා කියන අනුමාන දැක්මක් අවශ්‍යම වෙනවා. ඔය ආයතන ප්‍රභේදයේ නැති වුණොත් කිසි විලාසක සාම වස්තුවක් ප්‍රතිවික සැදෙන්නේ මිදෙන්න බෑ. එහෙම මිදෙන්න බැරුවොත් ප්‍රතිපදාත්මක පිළිදෙන දකින්න ඉඩ නැහැ. මේක පිළිදෙන මතක ඔයගොල්ලන්ට උපදවන්න ඕනේ නැහැ. එතන අත විලාසෙ පිටිකට දෙකකට. එතකොට ඔය ආයතන ටික වෙන්නේම පවතින සැබෑ ඇස්ෝමුළු පෙන්වුවොත් ඊට පස්සේ රූපයනේ කම්ප වෙනකොට හස් වෙන රූපේ මහ භූත උපාදාය රූපයි කියලා පෙන්වුවොත් වේදනාවව කම්ප වෙනකොට ස්පර්ශකත් හදගන්න නැති වෙන සිද්ධාර්ථයක් කියලා ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන්කම තිබුණොත් දැනගෙන හිටියොත් ඔන්න හිතට සිහිවෙන සිහිවෙන අස්තැතිය නැටකට ඉන්න පුළුවන් හිතට සීනන සංකල්පවල සීනනකොටම මේක හිතෙන්නේ සිහිුනේ මේක විතරක් නේ කියලා අනිත්‍යදන්නේ. අපි කියව තමයි බලන්න දබෝ බාහිර ඉන්නම ලෝකේ තේරුම් ඉතිට කිහිල්ල සංකල්ප වෙන්නත් පුළුවන් නෑ. දැකපු දැන අත දෙවි කර කියෙන්නේ නේ. කියලා පෙන්නනවා. ඒක ප්‍රකාරයෙන් තියෙන්නේ. ඔක ඔය විදිහට ඇත්ත දෙන්න දෙන්න හිතට සිහිදෙන සිහිදෙන හැම දෙයකටම විදේය රෝගී අභිජ්ජා දොස්නත රෝග දේශ දෙක දක්වා වර්ධනය වෙන්න නොදෙන විදිහට සමාමා සම්බන්ධයට පුළුවන් තරම් අට ගන්න හට ගන්න හැම නිමිත්තකම අන්තියේකව බලන්න මේක විතරකයක් නෙවෙයි කියලා හෝ බලන්න මේ මුචිත සතර මහා දාතේ කියලා හෝ බලන්න මම මේ කරනකොට නිරුක්තයි නේ කියලා බලන්න ඒ බලන එකෙන් එහෙම පැහැදිලි කරනකොට පංචපාදන සබ්දයේ ඇත්ත ඇති ඔහොම මෙහෙ කරනකොට යෝනිසෝ මනසිකාරය. ඒ වෙනවා කියන්නේ මොකක්ද? මේ පැත්තේ උපසංගාවෙන් හැදෙන්නේ. එතනද මෙහෙ එතනද විතරයි. ඕක පුද්ගල සත්ත්ව භාවයේ එන දැසි අරිනකොට දැකපු මානවව දැකපු කොට දැකීම වෙනවා වටපිටාව වෙනවා කියන එක සමන්ත ප්‍රකටයි හිතට දෙන නිමිති. මේක තමයි බලනකොට බලනකොට බලනකොට උපාදාන වශයෙන් ගතහැරෙනවා. එහෙනම් කිසිදු නිමිත්තක් උපාදාන වශයෙන් ගතහැරෙනකොට භාවයේ වෙනවා. කියනවා කියනවා කියනවා කියනවා කියනවා කියන කතිය සම්පූර්ණම අතහැරෙනවා. ඒ අතහැරෙන්නේ බාහිර විතරක් මේ කයේ මම කියන හැඟීමත් එක්කම. ඒ කියන්නේ මේ අතපය ලැබව තේරෙන පුර සමතම ඊට භවය කියලා. ඒක දැකලා දෙයක් කවුරුද කියන්නේ? ඒවා කිසි ගැටුමක් නැහැ. ඒක ඔක්කොම ගැළවෙන දේවල් ලෝකලට දාන්න එකද. මොකද සිතට පහළ වෙන හැම සිතාව සිතුවිල්ලක්ම ඇත්ත වෙන්න නොදී ඒ සිතුවිලි වල තමම යටකරන නොදී හැම සිතුවිල්ලක්ම තමන් යටකරමින් ඉඳ හුරු වෙන්න පුළුවන්. ඊගෙන ඒවා ඇත්ත කරගෙන ලෝක දේශ දෙන්න දක්වා ඇතිවෙන්න හිතින් කින් කින් කරන්න දෙන්න එපා. එතකොට ඔබ දන්න මම මේ කරන්නේ මොකද පංචඋපාදාන සංදේශ උපාදාන වෙන්නේ. එහෙම නොවෙන්න නම් ඇත්ත නොවෙන්න නම් ඒ වේ මොකද සිහි වෙන සිහි වෙන එකට ඔබ ඇත්තටම උතුරු දියෙන්නේ සතිපට්ඨාන කායගත සතියෙන් හෝ වේදන උපසනාවෙන් හෝ චිත්තාන උපසනාවෙන් හෝ ධම්මාන උපසනාවෙන් මේ සිතුවිල්ලක් මේ කියලා බලනකොට ඔබ චිත්තාන උපසනාවෙන් කරදී මේ දැනගන්නක එකක් නැති වෙනවනේ අවදයක් දැනගන්නකොට කියලා බලනකොට චිත්තාන උපසනාවෙන් කරදී මේ ජීවිත රූපේ නැති වෙනවා නේ ඒකව රූපයකම ආයන් ප්‍රශ්නයක් උත්තර දෙනවා. ඔය හිතට සිහි වෙන ඕනම දෙයක් අතහර ගන්න පුළුවන් ඔබට ඒ විදිහට ඒ කර කර කෙනෙකුට උපාදාන වශයෙන් ඒ සිහි කර ගන්න අපහසු වෙන හැම තැනකදී සිතිවිල්ලන් බව හඳුනගන්න අපහසු වෙන හැම තැනකම හඳුනගන්න ඔබට බාහිර ලෝකෙ සජීවී කරනවා. ආවකට එතකොට එතන රූපේ විපතන ඒ වගේම ආයතන වෙනවා. ස්කන්ධ කුසල වෙන්න ආයතන කුසල වෙන්න. ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් විමසා බලන්න. ස්කන්ධ වශයෙන් තිබුණු රූප ස්කන්ධයේ තිබුණු සතර මහා ධාතු උපාදාය රූපයි. ආයතන වශයෙන් තිබුණු මොකද චක්කායතනය කියනවා සෝතායතනය කියනවා චක්කායතනය කියනවා රූපායතනය කියනවා සෝතායතනය කියනවා සත්තායතනය කියනවා කායායතනය කොට්ටායතනය. සර්ව වඩාතම බුදු තැන කියනවා. මෙතන ආයතන හයක් තියෙනවා. ගහකොටේ ගත්ත සක්කල ධම්ම චක්කුදහතු රූපදාන චක්මිකන්දහතු කියනවා නේද මෙතන. ඒකම ගන්නවා ආයතන පොත්තන්දහතු කාය විඥාන අපි එකම කෙනෙක් පැහැදිලිව කියන තරක මේ වගේ දහස් සමූහයක් ඇතුළත තියෙන කිසි උත්තරයක්. අන්න ඒක අවතරේදී සිහිනකට ඔබට සිතුවිල්ලක් නැහැ කියලා බලා ගන්න කරොත් කොහොමද? එතන සිතුවිලි අනිත්‍ය බලන්ද ඇත්ත කරගෙන හිතන්න දෙන්න එපා හිතන්න නැවත වර්ධනය කරන්න බැහැ. ඒකෝද කියනවා විනය ලෝකයේ අභිජ්ජාත මොනස්සක්. ඒක බැරි වෙනකොට එක සිතුවිල්ල සිතුවිල්ලක් හැටියට බලන අනිත්‍ය බලන බැරි වෙන හැම තැනකම ඔබ දකින්න ඔබට කාමයේ සජීවී කරන ලෝකයේ ඇත්තම ඇත. ඒ වගේ වෙලාවකදී ඔබ එතෙන්ට ගිහිල්ලා ස්ථබ්ද කුසල වෙන්න ආයතන කුසල වෙන්න දහස්. ස්ථබ්ද ධාතු ආයතන කියන්නේ ඒකද? ඒ පෙන්නන ආරම්භයේ ගන්නවා කියලා සතුටු වෙන්න තැනක තිබුණු රූපයක් තිබුණා රූපේ මේකයි කියලා පෙන්නන්න එතනින් අතර වෙන්න. මේ වේදනාව පෙන්නන්න එතනින් අතර වෙන්න එපා. සරුව හොත්තල් තිබුණා කියන තැනක දරුවගේ ඉහිල් කතා කරනවා කියන තැනක තිබුණු ආයතනය මොකක්ද? දැකපු තැන මෙහෙම, අහපු තැන මෙහෙම, අල්ලපු තැන මෙහෙම. සහභාගික මොකක්ද කියලා බලන්න. බලනකොට ඔබට තේරෙනවා මෙන්න මේ වගේ සිද්ධාන්ත ටිකක් කියන්නේ. අර අජීවී කාම අත්දැකීම අතහැරලා ඊගාව දරුවන්ට කියනකොට ඔබ අනිත්‍යයි කියලා බලාගෙන උපාදාන නොවි ලෝක දෙයකට පස්ම වෙන විදිහට මේ නිමිත් අධහර ගන්න පහසෙයි පුළුවන් මොකද අර සම්පර්ශයකට අත්‍යකින් වැඩි දවසක් පොකුලක් එහෙම කරන්න ඕනේ හරියට කොහොම හලු කරන බලන නිමිති අධහරනකොට විවරණ සාපේක්ෂ දැක්කපු හැම දෙයක්ම නැති ගලා නාග විමුක්ත වෙනවා ඇති බවට හත් වෙන ඔක්කොම සංකතයි මනෝයි කියලා දන්නවා. එහෙට හය හරි කලින් දැක්කම ඇත්තට වහල් ගන්නන්නේ දැන් ඇති බවල පේනවනම් මේකද විතරයක් නෑ කියන දන හඳුනගන්න පුළුවන්. ඒකද දැනෙන සිතුවිල්ල අනිත් කෙනෙක් දකිනකොට යන්න පුළුවන්. උපාදානයේ කොහොම මෙහෙ කර කර මෙහෙ කර කර ඉන්නකොට උපාදානය වශයෙන් නොගෙන්නේ කියලා කියනවා. උපාදානයේ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න භවයක් යනවා. වටපිටාව තියෙනවා ඉන්නවා තියෙනවා ඉන්නවා කියලා කතිය තමන් ඉන්නවා නැහැ තමන්ගේ ඇහැ කන දිවනාදී ශරීරයේ තියෙනවා කියලා තමන්ට දැන් අත්දැකීම ගෙවෙනවා. සම්පූර්ණම උපාදානයේ හේතුක්වත් ඉතුරුකර නැති වෙනකොට සම්පූර්ණ භව ආවරණය වෙනවා. අන්න එදාට පේනවා යම් කිසි සමුදේ ධම්මං සමපපත නිරෝධ ධම්මං හතකට හැම දෙයක්ම නිරුත්යයි කියන කෙනෙක් කියනවා. මොකද භවයේ දැකෙන එක රැස් වෙන්නේ. ඒකට අරනකොට ඔබ හිතින් කියින් කියින් කළොත් ආහතකට හතකට දෙය නිරුත්යයි කියනවා. වෙන ආරමුණට හිතින් කියින් කියින් නොකළොත් හතකට දෙය නිරුත්යයි කියනවා. කුසල අකුසල කර්ම රැස් වෙන්නේ නැහැ. අත්තකතේ නිරුද්ධය කියන එක ලබපිටනකොට ඇති බවට කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් නොවෙනකොට ප්‍රතිසම්පද වශයෙන් විඥානයේ ඉඩ නැහැ. ප්‍රතිසම්පද වශයෙන් විඥානයේ නොවෙනකොට මත ඉපදීම නැහැ. ඉපදීම නැත්නම් මත ජාරකරමන සෝපපරදෙත් ප්‍රශ්නය. අන්තිම දේහදානය කියලා කියනවා මේ ශාරීරිය දරාගෙන අටදස්ස හැමදේම නිරුද්ධ වෙනවා කියන දර්ශනයකින් යුක්ත ජීවිතයක් කෙනා නැවත ඉපදෙන දින ශේෂිතේ නැති කළ ජීවිතය. දැකීමා සෝබුදුසුත් නිබ්බාන. ස්කන්ධික පරිහරණය කරනවා නැවත ඉපදෙන්න කියන කර්ම විශ්ය අතර කළා. එතකොට ජරාව දුක නැති වෙනවා ඉපදීම නැති කළ යුතුයි. ඉපදීම නැති කරන්න නම් කර්ම නැති කළ යුතුයි. කර්ම නැති කරන්න නම් අවිද්‍යාව නැති කරන්න ඕනේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව නැති කරන්න නම් විද්‍යාව උපදින්න ඕනේ. අවිද්‍යාව විද්‍යාව උපාදව අවිද්‍යාවයට උදා. විද්‍යාව උපදින්න විද්‍යාව කියන්නේ සම්පතේ යැත්ත ඇහිටි දැකීම. යනකින්ගේ සමතේ ධර්ම සම්පත්ත නිරෝධ ධර්ම යමක් හේතු ප්‍රත්‍ය හටගෙන ඒක හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා ඔබම දැක්කොත් ඒ දැකීම හිරද. ඒ දැකීම විද්‍යාව. ওই විද්‍යාව උපන් කල්හි හටගත් අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැති කල්ලි හටගත් දේවල් ඇති බව නොබුදුන් රැස් වෙන්නේ නැහැ. දැනගත්තට නැහැ. ඔබතුන වතු ස්කන්ධ රැස්වීමේ ප්‍රවණතාවයම නැති වෙනවා. කර්ණාඩියක හටගත් ඡායාව රැස්වෙන ධර්මතාවයේ මතයෙන් ගන්නවා කියන්නේ. ප්‍රබහා. හතර කියන නැති වෙනවා. ඒ වගේ මනසේ ඇසුරු කරන කිසිම නිමිත්තක් මනසට දුක දෙන්නේ හතකතරේ නිරුත්තය කියලා දකිනකොට කර්මස්ස වෙන කර්ම නිරෝධයෙන් ජාති නිරෝධෝ ජාති නිරෝධී ජරමන සෝතර විසුණුන සපායත නිර්ණය එහෙනම් හතකතරේ නිරුත්තය කියලා කෙලෙස් සැකස නැති කෙලෙස් මල නැති සහ ඇහෙන් පතනගෙන ඒක ජීවිත පත්තර කරකට දවස රහත් වෙනවා ඒ දර්ශනය දකින්න එක දැන් නිවන් දකින්නවා කියලා කියනවා. ඒක ජගත යුතුයි. ජගත හැටි. ඒක දැන් නිවන් දකින්නවා. පුද්ගල භාවයේ කෙනෙක් මම තමයි නිවන් දකින්න යන්නේ කියන අදහසක් තියෙන මාර්ගය තුල. දකින්න සිද්ධියේදී දකින්න දෙයක් නැහැ. පුද්ගල භාවයේ උප උදව් කරගෙන දකින්නා වූ දර්ශනේ පුද්ගල භාවයෙන් නැහැ. සම්මා නිස්සය සම්මා පජානනවා. තණ්හාව ඇතුළු කරගෙනම තණ්හාව නැසන. පුද්ගල භාවය ඇතුළු කරගෙනම පටන් ගන්නා වූ වැඩ පිළිවෙල පුද්ගල භාවනම නැහැ. වගේ සිද්ධියන්නේ එතකොට අකටකතේ නිරුද්ධය කියනක ඔබට අද දැනෙන්නේ නැත්තේ දැනට ඇති ඔබේ මනසේ අපදියාගන්න ඇති භවය නිසායි. නොතරනා දෙයක් දැනට එක්ක දෙන්න පුළුවන් මනසේ තියෙන හැකියාව නිසායි. මේ හැකියාව කොහෙවත් තිබුණ එකක් නෙවෙයි ඔබ විසින් හදාගත්ත එකක්. උපදින උපදින විතරකය. බාහිර ආයතන නෙවෙයි. ආයතන ටික සිහි කර කර මනෝවිද්‍යාවේ උපදින සිත්ුවේ ටික විතර පනෝපෝකයේ මොඩනවා. බාහිර ආයතන ටික නෙවෙයි මනෝවිද්‍යාවේ උපන්න විතරක ටික විතර ඇත්ත කරගෙන හැසිරෙපො දෝෂේ උපාදාන වශයෙන් ගත්ත දෝෂේ මේ උපාදාන වශයෙන් උපදින උපදින හැම විතරකයක්ම උපාදාන වශයෙන් ඔබ හැසිරුනේ පංච උපාදාන ස්කන්ධය පිළිසිත මතන මතන මතකෙන සමහින්දයි පංච උපාදාන ස්කන්ධය පිළිසිත මතකෙන සමහින්දයි ඔබට භාමී සජීවියුනේ ලෝකේ සජීවියුනේ සමාවවත් අනිත්‍යවත් ඇත්තම දේවල් උනේ ඒ ඇත්ත විශ්ේ තමයි ඔබට උපාදාන නොවි ඉන්න බැරි කලේ ඔබට වටිනා රන් රෙදීමයි හම්බුනේ හම්බ වෙන්නේ එතකොට ඒක ඔබ මේ නිමිත්ත ස්කන්ධ වශයෙන් සහව සියල් 5000 දක්වනවා වටිනා රුපියල් 5000 ඔබට හම්බුණා කියන හැටි ඔබ විභජනයේ ලක්කලවල. ගෙඩි පිටින් මාරන්නේක තලු මාරන්නේ නැතුව ඇහි බැලුවොත් වර්ණ සතහන රූප මාත්‍රය චිත්‍ර මාත්‍රය උපස්සය පස්සය කොළියට ෆොටෝ එකක් අහලා තිබුණා ෆොටෝ එකේ පෙන්න කොළිය හැට පෙන්න මේ කොළිය අතර වෙනසක් තියෙන ෆොටෝ එකේ නෑ ඒක ඔබ ඇයි ෆොටෝ එකේ තියෙන කැලැස්සේ තියෙන ජීවිතයේ පෙන්නේ කොළිය ගන්න පයි නැත්තේ ඒක දකිනකොට මනස වරිණාගමේ මොකද ඉන්නේ නැති එහෙනම් ඇහැට පෙනෙන රූප මට්ටමේ අතේ කල්වොත් ඒකනේ විතර කය කොටස ගන්නවා ඒක වෙනම එක ඊට පස්සේ වටිනාකම දුන්නේ මනසේ පන්තහේ පොලේ වටිනා පන්තහේ මුල ඇල්වා කරන තැනක ඔබ ස්කන්ධ වශයෙන් හෝ විවසෝ ආයතන වශයෙන් මෙනෙහි කළොත් රහස් වශයෙන් මෙනෙහි කළොත් ඔබට ශුන්‍යතාවය හැම වෙලේම දැනෙන ශුන්‍යතාවය. අන්න ඒ විදිහට බැලුවොත් ඔබට පුළුවන් මොකද වටිනාකම කියන එක සිතිවිලි මාත්‍රයක් ප්‍රපත වර්තමාන සිතිවිලි සිතිවිලි ළමනේ කියලා සාහිත දැනට ඇවිල්ලා වරන් උපාදාන නොවේද පුළුවන් ඔබ ස්කන්ධ කුසලවකම ආයතන කුසලවකම ධාතු කුසලවකම ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් දෙතන්නේ නැතුව කිසි වෙලාවක ඔබට කාමයක් මතකද එහෙම පුළුවන් නම් බුදුහාමුදුරුවෝ මේව පෙන්න තැන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ආනන්ද මේ ලෝකේ යම් කිසි බයක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් උපද්‍රවයක් තියෙනවා නම් ඒ හැම බයක්ම හැම දුකක්ම හැම උපද්‍රවයක්ම ඇතුලේ බාලයක් සංකීර්ණයක් ඇතුලේ බය දුක් නැහැ දුකකුත් නැහැ උපද්‍රවයකුත් නැහැ ඒ නිසා විමෝචා බලලා කටයුතු කරන පඬිතෙක් වෙන්න. අනාථාරම ස්වාමීනි කෙසේ විමෝචා බලලා කටයුතු කරනවා කෙසේ විමෝචා කළියද? ආනන්ද ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් පරිප්පබ්බද වශයෙන් විමෝචා බලනවා. ඒ වගේ ඔකලන්ට දරුවා ගැන දුක් විඳින්න කියනවා නම් රෝමන රජයේ මුතු කෙනෙක් අහිංස වෙච්ච දුක් විඳින්න කියනවා නම් කොමුල විමසා බලා කටයුතු නොකරන කම නිසා මේ දුකට හොම්බන්තේ කියලා තියෙනවා. එහෙනම් ඕගොල්ලෝ විමසා බලනකොට ඕගොල්ලන්ගේ ජීවිතයේ වටින ඔබහතු තමයි සාර්ථකුනේ කොහොමද කියලා ස්පර්ශ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් විමසුවොත් ඒ විපස්සීම ඕගොල්ලන්ට ඊගාව දෙවටි කියවරට මොන දෙන්න පහසු ඒ කියන්නේ සිහි වෙනකොටම මේ සිතුවිල්ලක් විකාරයක් නැහැ කියලා අතහැර ගන්න පහසුයි. ස්කන්ධ කුසල ආයතන කුසල ධාතු කුසල නැති කෙනාට සම්පහතර කියන මේ සිතුවිල්ලක විතර කියන්නේ අනිත්‍යයි සර්වව මේක සිතුවිල්ලක විතර කියන්නේ අනිත්‍යයි කියලා උපම උපම හිතගෙදී නැට නැට ඒවට එකතු නොවි උපාදාන නොවි උපම උපම කියන නැට නැට ජීවත් වෙනවා කියන එක ලැබෙන්නේ ඒ ස්ථානයන්ගේ ඇතිතතු ආයතනයන්ගේ ඇතිතතු ධාතුන්ගේ ඇතිතතු නොදන්නා වෙනවා. ඔය ඇත්ත ඇහිදී දැනීමෙන්ම කරන්නේ මෙන්න මේ මනසට පහළ වෙන පංච උපාදාන ස්කන්ධ නිවෝගය බොරුවව කියන උත්තරේ යත. මෙදී අපලු මෙදී අපයි එකදේ කියන තුනේම රසය එක්කලා දීලා දීපු අත්දැකීම සිහි කරනකොට දැන් ඔබ හොඳටම දන්නවා මෙහෙම රසයක් ලෝකෙ කොහෙවත් නැහැ මම වෙනවායි. ධර්මයේ පුරතරලන්නේ දැන ඇහි රූපයක් දැකපු බව හරට ඇහුණු සමයේ අතේ කල්ල ස්පර්ශය තුනම නිරුද්ධ වෙලා කියනකොට දැන් හිතට ඔබ දන්නවා මේ සිද්ධාර්ථයක් කොහෙවත් නැහැ. එහෙම දරුවෝ කරපු සිද්ධාර්ථය කියන එක කොහෙවත් ඉතුරු ගන්නේ නැහැ කියලා දානවා. ඔබට ඒකම අයියා දගෙනවා සිහි වෙන සිහි වෙන නිමිත්ත තමයි කියලා බලන්න. මොන දේ සිතිවිල්ලනෝ මේ සිතිවිල්ල තමයි. මේ සිතිවිල්ල තමයි. මේ සිතිවිල්ල අන්තය කියලා උපදින උපදින සිතිවිල්ල. දැනෙන දැනෙන සිතිවිල්ල අනිත්‍යයි කියලා බලන මාත්‍රයකින් නිවනම සාක්ෂාත් වෙන තැන දක්වා ඔබට අනිත්‍යයි කියන එක සිතිවිල්ලකින් සිතිවිල්ලකින් විතරයි. ඉති පන්නකෙන් නිවනම සාක්ෂාත් වෙන තැන දක්වා කරන්න පුළුවන් දැනගත්තා මේක කෙටි වෙනවා. හැබැයි සීලන සිතිවිල්ල අනිත්‍යයි කියලා හිතනකොට ඔබ දැනගෙන තියෙන්න වෙනවා මොකද මේක සිතිවිල්ලම වෙන එක. ඒක දකින්න නම් පජීවී කාම අධ්‍යක්ීම තුල ඇත්ත උරුදකලා කියන්න වෙනවා. එහෙම නැත්නම් කයේ ස්පර්ශ කරපු දැනේ අධ්‍යක්ීම. එහෙන් බලපු බලල පරිහරණය කළ වස්තුවක සැබෑ අර්ථයෙන් මම ඔබ සම්පත කෝතියේදී අනිත්‍යයි කියලා බැලුවත් පිළිගන්නත් මොකද ඔබට දැනෙන්න ඔබ ඔබට වංචාවක් කරගන්නවා වගේ. ඇත්තටම බාහිර එහෙම දෙයක් තියෙද්දි මොකක් ඒකට පිටිවිල්ල කියන වගේ දැක්ක ඔබට තේරෙන්නේ. නමුත් ඔබ අනිත්‍යයි කියලා බලන පිටිවිල්ල සාධාරණයි ඉවි යුතුයි. ඒ මොකක් තමයි ඔබ ඔබ තුලම කිහිල්ල හිතෙන්නේ. එතකොට එහෙම වෙන්න නම් ඔබට දැක්කද වෙනවා මේ අරමුණු වල තිබුණු සජීවී කරපු ධර්මතාවයේ සැබෑට ඒක පෙන්නට නම් ඔබ ස්කන්ධ කුසල ආයතන කුසල ධාතු කුසල වලදී ස්කන්ධ කුසල වෙන්ද ප්‍රතිපත්තානේදී එතකොට මේ ස්කන්ධයන්ගේ පෙන්න පොතේ ආයතන වශයෙන් ධාතු වශයෙන් පෙන්වහම තමයි මේපතු කර්ති වලින් යුක්ත ස්කන්ධ මේ වගේ ආයතනෙන්නේ මේ වගේ සහස්තෝක ප්‍රාතිවිල දුක අසු කරලා තියෙන්නේ කියන අත්දැකීම නැද? එතකොට මේ ආයතන අත්දැකීම් සියල්ලම එකට එකතු කරලා සිහිකම මනෝමය අත්දැකීම දක්වා විඥානයේ මායාවක්. මේක බොරුවක් නෙවෙයි. අත එතකොට මේ මායාවක් වෙන හඳුනගත්තාම මේ කිසිවිල්ල අනිත්‍යයි කියලා බලන්න විතරයි. ඒකට අදද ඔය අල්ප රජද මහ රජද කියලා කියන්නේ අඩු වැඩි මහස් කියන්නේ. ඇත්තටම පතරදී හෝ ස්කන්ධ ධාතු ආයතන හොඳට හුරු පුප්පු කරපු සමහර මනස් කියනවා. එයාලා සිහි වෙනකොටම අච්චර දෙස්තයක් යනකොට සිහි වෙන සිහි වෙන හැම විතරකෙකම මේ සිතුවිලි මේ සිතුවිලි දෙක උත්තර දුක් හැදී නිදසුක කෙටි උත්තරයක් කරගෙන බාහිර අනාත්මයි කිව්වොත් සාකච්ඡා රූප අනාත්මය කියලා කිව්වොත් ඒ හොඳට ප්‍රමාණ එයා දන්නවා එහෙනම් ආන්තික පුද්ගල කන සිහින ඔක්කොම මනෝමය. අයිතර යන්නේ හැම පසක් සිහින කරන මේක පිටිල්ලක් මේක පිටිඥානයක් දැක්වෙනවා. මේක දැනෙන්නේ කියලා යන්න පුළුවන් කටයුතු විස්තර කරන්න ඕනේ. සබ්බේ සංඛාර රසනා කියලා කිව්වනම් සියලුම හේතු ප්‍රත්‍ය හටගත දේ දුකයි කියලා කිව්වනම් ආස්වාදයේ වශයෙන් සැප වශයෙන් පහළ වෙනකොට මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම විතරයි කියලා උත්තරයක් ගන්න. ඒ විතරේ මේ පිටින දන්නතේ කියන බලන විතරේ සැපේ ඇලෙන්න ගැටෙන්න දන්නතේ පස්සේ. ඒවා මොනවාද කෙනකොට දෙස් දෙකේදී හරි කෙනා කොටස් හේදී වෙනවා. හැබැයි වෙනවා යම් දවසක සිතට පහළගෙන හැම විතරක්යක්ම මේක දෙවිතක් සිතිවිල්ල මේ සිතිවිල්ල අනිත්‍යයි කියන පුළුවන් දැනට වර්ධනය වෙනකයි උපාදාන වශයෙන් අපහැරෙන්නේ. ඒකෙදි ධ්‍යාන කරන්න වෙනවා. ඉස්සෙල්ලා ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් බලන්න ඉගෙන ගන්නේ. අතිපත්තානේ වඩලා ඒ අත්දැකීම පස්සට කරගෙන හිතට එන්නේ දැනෙන නිසි වලට අනිත්‍ය වශයෙන් බලනවා බලන්න බැරි සමහර අරමුණු වෙනවා අනිත්‍යයි කියලා හිතන්න බැහැ ඇත්තම තමයි ඒ අරමුණ කිනක අපෝ ඉතින් ඒ අරමුණ විතරක් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මෙහෙ කරද්දී ආයෙත් ඒක අඳුනහම ආයෙත් උපදින උපදින විතරකයක් බලනවා පහත් හැම විතරකයක් ගන්න යන්න ඕනේ ඉහිලක තිහිලක හැම විතරකයක්ම මනෝයි අත්උපදාන කරන මොකද හදන නිරුත්තර හැම දෙයක් අචේතනයක් එතකොට හතරන නිරුද්ධ වෙනා නිසා හතරන නිරුද්ධ වෙනකොට අනිත්‍යයෙන් බලනවා බලපලා ඒකට සමහර ඒවා කියනවා අනිත්‍යය කියලා දැනුවට හිත පිළිගන්නේ නැහැ හිත දැසකට බාහිර තියෙනවාමයි කියලා හිතනවා අන්නේ ආරම්භේ යනවා ආරම්භන මූලයට ගිහිල්ලා ඉස්සරදා දකින්න වෙලා නැත්තම් යතුරු කුල නිමෙච්චේ ස්කන්ධ මෙච්චරක් කියනවා ඒ ස්කන්ධ වැත්ත මෙච්චරයි එතන ඒක සිද්ධිය තුල මේ ආයත මෙච්චරක් කියනවා නේද ආයත මෙච්චරක් කියනවා නේද කියලා බැලුවා වෙනකොට පරාඩාද ආයත එකට එහෙ බලමලා එක ආයත උපදින මුදල විතරක ආයත බලන්න කියලා ඕක කර කර ඉන්නකොට යම් මට්ටමක උපාදානයේ මට්ටමක් නැහැ මේ මට්ටමතෝ බයදේ අඩු වෙනවා භවයේ අධික මට්ටමක යම් කිසි සමුදකම සම්පත නිරෝධකම කියන කයට කියනවා. අන්න ඒකට කියන සිත් සම්පත. හැබැයි තාම ඔක්කොම උපාදානිය අතහැරුන්නේ නැහැ. ඔක්කොම භවයේ නැතිවෙන්නේ නැහැ. ඔක්කොම හඳගත් දෙයක් නෙමෙයි කියලා තේරෙන්නේ. අවුද්දට න්යාමයට කරා. අවුද්දට උපාදාන සංකේත උපාදාන වශයෙන් හැදෙන්නේ නැහැ. උපාදානයේ තවමත් මතක් කරනොත් එහෙමත් උඩ භවයක්. ඒ මට්ටමට හදාගත්ත දෙයක් නිරුද්ධයි කියන එක තියෙනවා. ඒ මට්ටමට කරුණ දැක්කේ කාටද? ඒ මට්ටමට ඉපදීම නැතරකට කොහොම කොහොම හතර මාර්ගයක් කියන්නේ හතර ඵලයක් කියන්නේ එක පාර්ශ්වම නොවි අනුකූල ප්‍රතිපදාවකින් ඉලෙස් කෙරේ. ඒ අද මම කිව්වට සමන්තම විශාල හයියක් විශාල අධ්‍යයනයක් ගැනෙන දවසක් වෙනවා නොකෝ දවසකින් මේක කරනකොට මොකද යන්තිච්ච සංකේතම සපත නිරෝධම කියන පිට එල්ලකොට සිද්ධියට දැක්කේ ඉතර දුරනේ මේ දෙකේක නිමිති ටිකට උපාදාන වශයෙන් ඇතුලට ඇතුලින් ඉන්නකොට භවයේ අඩු වෙනවා එයාට හොඳට තේරෙනවා භවයේ කියන හඳුන ගන්න. නිවනට සාපේක්ෂව අසංගතයට සාපේක්ෂව අටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙන ධර්මතාවයක් තියෙනවා නම් ඇති බවට දෙන්න හැම දෙයක්ම සංකත. පරිච්ඡේදපද. අත්‍යක උපදේ. මේ හැම අත්‍යකීමක්ම මොනවද? මොනෝකය කියලා දැන්. වස්තරණ උපන්දේට කියනවා හැදුම දෙයක කියනවා උපත්. ස්වර්ණමය. දෙතියක උපන්න දෙයට රාජ්‍යමය. යකඩේ උපන්න දෙයට අයෝමය නැදේ ඊගේ උපන්නට සාරුමය මොය කියන ප්‍රතිකමම ඒ උපක්කේන කියනවා මනසේ උපන්නදේ මනෝමය කියනවා මනෝමයයි කියලට මනසේ උපන්න මනසේ උපන්න කියන්නේ සිතුවිල්ල හිතන්නේ දැන් ඔගොල්ලන්ගේ යථාර්ථයක් නම් ඔගොල්ලන්ගේ මෙච්චර සජීවීත්ව මුළු ලෝකෙම හිතන්නේ කියන්නේ යම් දවසක් වෙන සමතෝපමාකාම ආ මේ කියන්නේ හරි දීමයක් වගේ වෙන දවසක් තියෙනවා. දීමයක් වගේ වෙන දවසක් තියෙනවා. මේ බුද්ධ කිසිකක් විතරයි තියෙන්නේ. එදාට කවුරු කැරිලා මෙමෝ කවුරු කැරිලා සහෝදර කැරිලා වස්තුනාසන ගැන දුලි මොකද මතක තියාගන්න ඕනේ නිවන් දකින්න පුළුවන් එකක්. නිවන් දකින්න ජීවිතේ නෑ. නැත්නම් මතක නැහැ. ජීවිතයකට නිවැරදිව ජීවිතයකට නිවැරදිව ඕකනොත් මේ හතකට දෙන්නේ නිරුද්ධයි කියන එක දකින්න වෙන්නේ. මොකද කරන්නේ? හැබැයි කල්පනාවක් කරන්නේ පස්සේ කරනවා කියන්නේ මතක දැනෙනවා. නැරනවා තමයි මතකෙට දැනෙන්නේ. ඉතින් දකින්න පුළුවන් එකම තැන එකම ජීවිතේ මොකද? මේ ජීවිතේ. මොකද කියන්නේ මොකද? අධ්‍යක්ෂකදී කුටසෝ නැතිවෙනවා කියලා තමයි මේ ආයතන දෙක. ඕගොල්ලෝ දකින්නේ කන්නාඩියට එතකොට කන්නාඩියට වැටුණු සහායව අපිම දැකපු දේ අහකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවා. කන්නාඩියට වැටුණු සහායව අහකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවා කියලා අප පිළිගන්නේ බුදුහාමුදුරුවෝ හිතද? එහෙම අපිට තේරෙන්නේ නැහැ. අපිට ඒක පේනවද මේ ඇහැට? නෑ. වස්තට පේන්නේ වස්තට පේන්නේ කිසිම දෙයක් විතරයි. විඥානයත් ඒක විතරයි. අහක යනකොට ඉතුරුවස්සෝ නැති වෙනවා. කියන එක පේන්නේ නෝන. ඒ වගේ මෙහෙම කළා ඇහි මේ වස්තුව දිහා බලනකොට පේන්නේ විඥානය අධ්‍යක්ෂ විතරයි. අහක යනකොට පේනකදී ඉතුරුවස්සෝම නිරුද්ධ වෙනවා. පේනදී ඉතුරුවස්සෝ නිරුද්ධ වෙනවා කියන සිතාර්ථය අද අපිට පේන්නේ හැබැයි උපදින උපදින විතරක යටතර විතරකවල යට නොවේ උපදින උපදින සිටේ අනිත්‍ය වශයෙන් දුක්ඛ අනාත්ම වශයෙන් බලපල හැබැයි ඒකත් තමයි යා මෙහෙම මේ කරන්න මොකද අනිත්‍ය අනිත්‍ය කියලා මේක ඔය නිවසට දෙන්නේ කොහොම කරනකොට මේ නිමිති ඇත්තටම ලෝකදේශ වශයෙන් ඇතුළත ඒක නෑ හිතට උපාදාන වලින් දෙන්න නොදෙන්නයි උපාදානයි උපදිනකොට නිමිත්ත අනිත්‍යයි කියලා බලන්නේ රසකටද නෑ එහෙනම් මොකක්ද උපාදානයේ ගෙවා ගන්න විදේය ලෝකයේ අපේක්ෂාට උනත් ලෝකයේ දෙකේ ඉක්මන එහෙම උපාදාන වශයෙන් නොහැසිරෙනකොට නොහැසිරෙන්නේ උපාදාන වශයෙන් සත්‍යයෙන් හැටියට ඉන්නේ චේතනාවකට කියන අත්වාද උපාදාන ආත්මය කියවන්නේ ටිකෙන් ටික තේස ආත්මයක් වෙනවා කියලා දැනගෙන නිමිත්ත පිළිගන්නකොට විච්ඡුපාදා වටිනා කෙනෙක් වටිනා සියක් රස්තර ප්‍රති මුතු කෙනෙක් කියලා කියනකොට ඒක ඒ විදිහට පිළිගන්නකොට රාමෝපාදා එහෙම නැත්නම් දැකපු ගම පළාත නගරයේ නැත්නම් පාරවල් වීථියක් බව කියනකොට ඒක එහෙම පිළිගන්නකොට ඒක රාමෝපාදා කාමය කියන්නේ කැපති දෙන කැපති කරවන හරි. එතකොට ස්කන්ධ සියල්ලම කාම පාදානයි. ස්කන්ධ සියල්ලම කාම පාදානයි. රූප භෝගයේ ස්කන්ධ. අරූප භෝගයේ ස්කන්ධයි කාම පාදානයි. ආමාස්කරණ කාම පාදානයි. මොකද කැපස කරවන අදහස කාමයි කියනවා. මොකද අර්ගය මාර්ගයෙන් තමයි කාම පාදානය ඉතුරු නැතුව නැති වෙන්නේ. ඉති උපාදානය අසුරාග උපාදාන සීලබ්බ උපාදාන කියන මේ උපාදාන දිට්ඨි උපාදාන, විගත උපාදාන, අත්වාද උපාදාන කියන තුන් උපාදානයේ සුවා මාර්ගයේ ගෙවනවා සුවම් වලේදී අතහැරෙනවා. එතෙ එතහැරලා අරිහතේ දඟනවා කියන කාමපක. එතකොට කාමපදානය කියලා කියන්නේ ඒකෙදි ලෝක මට්ටමේ නෙමෙයි. කැපති කරවට ඉස්සකට කියන්නේ. ඔගොල්ලෝ මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා පෙන්නන තමක කාමපදානය. මොකද කියන්නේ? ඔබ කියන්නේ අරියත් මාර්ගයට යනකොට ඒතකොට මෙතනදී ඔගොල්ලෝ ගන්නවා සිිතේ පහළ වෙන සිතුවිලි කියලා හඳුනගෙන උපදින උපදින සිතුවිලි වල අනිත්‍ය බලනවා කියලා තමයි විතරයි ඔගොල්ලෝ කරන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා එක දිගටම හිතට හිතන හැම දෙයකම හිතනවා කියනකො. හැබැයි මේක හිතන්නේ ඇයි කියලා දන්නවා මේ හිතන ඉවත් වෙන්න දෙන්නේ. මේක හිතනකොට මේ සිතුවිලි ඇත්ත වෙලා ඇත්ත කරගෙන කොහොම අපි හිතන්නේ නැත්නම් ජීවන සිතුවිල්ල ඇත්ත වෙලා සම්පූර්ණ අපි කරගෙන කල්පනා කරලා අදරකට හෝ සතුටට ඇහැ. අම්මා කියලා සිහි කළා අදරකට හෝ සතුටට ඇහැ. එතකොට යාමිය පිටේ කියලා සිහි කළා අදරකට සතුටට ඇහැ. යම් කිසියම් කිසියම් සිහි කළා අදරකට ඇහැ. එතකොට පුද්ගලයේ ප්‍රදේශයක් පලාතක් සිහි කළා අදට හැකට පසු වෙලා එකට යන්න වෙන තත්ත්වයක මඟපත් කර ගන්නවා. ඒ නිසා හැම දෙයක් තකන මුළු ප්‍රදේශයේම සිහි කරන නිමිත්ත එකිනෙක සිහි කරන නිමිත්ත එකම නිමිත්තක්. ඒකද? අපි කොහොම මොළක දීජුවා කියන්නේ ඒකවල යාලියක් දීජුවොත් ඒකම හිතට රූප මාත්‍රයක් ඇතුළේ සිටිනවා. ඒ කියන්නේ මුළු කොළඹ නගරේම ලයිට් පසල් වදින ෆොටෝ එකක් ගන්නලා ගැහුවොත් ඊට පස්සේ අපේ තරුවෙක් හරි කාගේ හරි ෆොටෝ එකක් ගැහුවොත් ඒකම ෆොටෝ දෙකක් විතර අර කේක අර ෆොටෝ එකක් නගරේ මේ ෆොටෝ එක කියන්නේ තහේ කෙනෙකු විතරක් තියෙන්නේ නගරය කියන දරපතේ මේ ෆොටෝ දෙකක් නෙමෙයි තියෙන්නේ ෆොටෝ දෙකක් නම් ෆොටෝ හිතට පහළ වෙන මනස ඒකල හම් වෙන විතරකයි පොතේක එකක තියෙන පොතේ. දෙකටම අනිත්‍යයේ කියන උත්තරේ දුන්නාම ඇති. ඒක ඇත්තට නොව ඕගොල්ලෝ සමරේ ඇතුළට මොකද ඇතුළට යනවා. ඒක ඇතුළේ පුද්ගලයේ හදා ගන්නවා. ඒක නගරය කළ හදා ගන්නවා. නගරය ඇතුළේ සැරිසරනවා. එතකොට ඕගොල්ලන්ට ඕලක සංසදයක එහෙම මෙහෙම දේවල් කියනවා කියන තැනක බබේ හැදී පොත එක එකතර කරන පොත එක තුන දෙකි. එතකොට ඒ වගේ උපාදානය අඩු කරන්ට උපාදාන වශයෙන් අරමුණ පිළික ගන්නට ලෝභ දේශද දෙක වශයෙන් හිත ඇතුළට එක බලහපන්න කරන අපටිකමක් උපායසීදී කමක් වීමේ උපදින උපදින විතරක අනිත්‍යයි කියලා මෙනෙහි කරන එක කියලා දන්නවා. දැකගෙන ඒ කරනවා. එහෙම අනිත්‍ය බලන්න බැරි තමන් ඒ කරුවත් ඇත්තටම මෙහෙම දේවල් මෙහෙමයි හිතන්නේ කියලා සජීවී කරපු අත්දැකීමක් තිබුණාම එතෙන්ට ගිහිල්ලා. ඒ ආයතනයේ ඒ අත්දැකීම අසුරු කලේ මම මොන වගේ මට්ටමකද කියලා බලලා එතන ස්කන්ධ ටික එතන ආයතන ටික ඇහෙන් දැක්ක අපි බැලුවා කනෙන් ඇහුවා කියන ටික බෙදලා අහනකොට තේරෙන්න, කියනකොට ඇහෙන්න, අල්ලනකොට ඇහෙන්නේ පෙනෙන්නේ නැහැ. කියලා හිතල ස්කන්ධ වශයෙන් හිතන මෙහෙම කෙනෙක් දුන්නේ සිද්ධියද මේ එකට ගොනු කරලා අරගෙන තියෙන එක බෙදුවාම අනුකරලා ගන්න පහම. බර අඩු කරලා ගන්න. හරතියා ගන්න බය බැරි වෙනකොට අත පරිත්‍යාගන්න බැරි වෙනකොට මොළ කපලා අතු ඉති රහල එළියක් ගහන අරතු විතර කරගත්තා කරක පුළුවන්කමකට අනුව ඒ දේ රහල පුළුවන්කමකට ගන්නවා වගේ අරමුණේ අනිත්‍ය බලා ගන්න බැරි නම් ඒකේ ගිහිල්ලා ඒක කියන වටේ පිටේ බය විස්හාම අනිත්‍යයි කියලා බලා ගන්න පුළුවන්කමකට ගන්න. අරගෙන අනිත්‍යයි කියලා බලන එක සිතුවිල්ල විතර යොමු කරන්නේ විනය ලෝකයේ අපේක්ෂා කරන ලෝකයේ තවසේ හැදෙන විදිහ දෙන්නේ හොද්දට මතක තබා ගන්න හොද්දට සීය ඕනේ. කෙලෙස් සිතුවිලි පහළ වෙන්නේ ඇත්තම කළා. ඒවට ඔබ හොද්දට සීය යුතුයමයි කියලා දැනගන්න. ධර්මව සිහිනවා වගේ, හිතකම සිහිනවා වගේ, වැටපොළම සිහිනවා වගේ ඔබට සිතුවිලි පහළ වෙනවා. මාර්ගය කියලා කියන්නේ ඔබව හිතින් ජීන් කෙනෙක් වලට කොහොම හරි පොළොවවා ගන්නවමයි. ඔබ තුල ලෝභ දේශ දෙක ඇති කරවන්නවමයි සිතුවිලි පහළ වෙනවා. ඔබ හයියෙන් සිටිය යුතුයි පිහිටා සිටිය යුතුයි මොන විදිහකට විතරක පහළවනා විතරකයක් ඒකට මම අනුගතව ලෝකදේශික කැටිනෙදි හිතන්නේ නෑමයි කියලා දැනෙන. ඔබ රාජකාරී කරන කෙනෙක් නම් තවද පුරාම ඔබට ගයිනවා. දැනට. මේ පැය භාගේ එක්කසු විතරකින් ඔබ වැඩ කරන්නේ නැහැ කියන දේ බලන්න. ඒ වෙලාවට රාජකාරියක් තියෙනවා. මම මේ වෙලාවේ නිවන පිටතයි මේ ප්‍රයකාරය දැක්වස්. ඇත්තටම එහෙම ඕනේ අපිට කරන්න ඕනේ නම් රාජ්‍ය පරිවර්තන වැඩ කටයුතු කරනකොට උගලන්ට තාම යම් පිළිදැක් එක තමයි කරන්න දෙන්නේ. බාහිර පුද්ගලයෝ ඉන්නවා, තත්ත්වයෝ ඉන්නවා, කඩදෙන කරන අය තියෙනවා, වාහන යවිය යුතුයි කියන දැනකින් ප්‍රයත්න කරලා හිතලා තමයි කරන්න දෙන්නේ. ඒ නිසා දැටට උගල උපාය කරන මේ පැය මේ පැය පාර ලෝකෙ කිසිතුමි කරන්නේ නැහැ. මොකද කියලා ඉතින් ඔක්කොම කරනවා කියලා විචාරයක් ආවොත් මේ ප්‍රයභාගය මම වැය කරන්නේ නැහැ. වෙන තැනකින් මේ ප්‍රයභාගය හැමතිස්සෙ ඉල්ලන මානසික බලනවා අනිත්‍ය බලකට ඇත්තමයි කියලා පෙන්නන අනමුණක ගිහිල්ලා ඉතින් තිබුණ රූප කොහොමද වේදනාව කොහොමද කියලා වශයෙන් එතන බලමු ඇහෙන් බලුවා ඒක චක්ක ආයතනේ අතින් බලුවා ඒක කාය ආයතනේ අනේ කවුවා ඒක සෝත ආයතනේ කියලා ආයතන වශයෙන් කාය ධාතු මොක්කප ධාතු, චක්ක ධාතු, රූප ධාතු මේ වගේ ධාතු ටිකක් තිබුණේ කියලා බලනකොට ඔබට මේ ආයතන තුන එකකට පෙනෙනකොට අහුවෙන්නේ. අහුවෙනකොට පෙනෙන්නේ. පෙනෙනවා ඇහෙනකොට මේ දෙකම නැහැ. එහෙම මෙහෙම කියන දැනක එකට අත්දැකීමක් ලබන මනෝමය නේද? කියලා උත්තරේ ගත්තකට ඔබ හොඳ ඉරිසි කරගන්න. ඊට පස්සේ ඔබ මොනවා මේ විතර කියන්නේ බලන්න. එහෙම ඒ ප්‍රයත්නවල උපදිත උපදින විතරක් අනිත්‍ය බලන හැබැයි ඔබ හොඳට දන්නවා මේ විතරක් අනිත්‍ය බලන්නේ මේවත් අහිතන ලෝභ දේශ දෙක හිතන තැනට ඇත්ත කරගෙන තමන් ඊට දෙලබෙන්නේ නැති දෙක උපාය. ඒ කියන්නේ උපාදාන නොගෙන්න ගන්න ක්‍රම උපාය. අනිත්‍ය වශයෙන් බලන උපාදාන නෙවෙයි. ඇයි උපාදාන නොගෙන්න ඔබ එහෙම කරන්නේ කියලා ඔබ දන්නවා. එහෙම කරන්න කරන්න භවයේ කැපෙනවා. මේ දකින අහන හැමදේම තියෙනවා තියෙනවා තියෙනවා කියලා රැස්වෙලා තියෙන කපත් දකින අහන දේවල් එකතු වෙන කපත් අහන්නේ. යනවා යනවා කියන එක විතරක් නෙමෙයි. දකින අහන දේ දැකීමෙන් පස්සේ ඔබට එකතු වෙන එහෙම පස්සේ ඔබට එකතු වෙන කපත් කරනවා. මේ බබේ අඳුනවා කියනවා. බබේ හැදෙන්න කියලා තේස්තේ බලනවා. මේ ඔක්කොම කියනවා ඉන්නවා කියලා මනසට දැනෙන කපත් සංකේතදී අහසතේ ගඩතුවක් දැනදී ඇති බවට එකතු වෙන ප්‍රමාණය අඩු වෙනවා. භවයේ අඩු කරන්නයි කියලා දන්නවා. ඇයි භව නිරෝධය කරන්නේ කියන එක දන්නවා. යම් කිසි සමගයේ තමයි සම්බන්ධන්නේ බලනවා. ඇත්ත ඇත්තේ ඉඳගෙන හේතු නිසා අහසතේ හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එක. එහෙම තමයි කොටම හේතු විකාරකට හේතු දෙවිද නිරුද්ධයි කියලා තහනකොට මොකද වෙන්නේ? විද්‍යාව උපන්න අවිද්‍යාව නැකෙද පරිහරණය. අවිද්‍යාව ගැන සංකාර නිරෝධය. දකින්න අහන දේවල් එකතු වෙන්නේ ප්‍රවණතාවයෙන් නැත්තට නැතිවෙනවා. ඒකට කියනවා ඉස්සු කල්කටක් වගේ කළා පංච උපාදානස්කන්ධේ රූප දෙන ස්වභාවයෙන් පස්සලා දැන් ඔබට කළ ඔය සඳහා කළ යුතු කිසිවක්. ඔබ සිල්කම් වේද නැහැ, සමාධි වැඩි යුතු නැහැ, භාවනා වේද නැහැ, අනිත්‍ය වැඩි යුතු නැහැ, උපාදානය කිව්වන් තෝරන්න අවශ්‍ය නැහැ. කලයුත කළා, හත කළේ නිරුද්ධයි කියන එක දකින්න දැන ආස්කාරණහම කිසිදු දෙයක් හේතු ප්‍රත්‍යයෙන් හත කරන කියන්නේ හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන කාර්යයක් ඔබේ ජීවිතේ වෙනවා. ඒක රැස් වෙන්නේ, එකතු වෙන්නේ. ඔබ කුසල සහගත කිව්වත් ඒවත් එකතු වෙන්නේ. ඔබ විපේක්ෂා සහගත සිටින් කිව්වත් එකතු වෙන්නේ. ඒතර නිදිච්ච මනසට සාපිත සහගත සිටින් ජීවිතේ සුදුසු හේතු. එතකොට මොහ්‍යාවි සංස්කාරات නැහැ, අපේක්ෂාවි සංස්කාරات නැහැ. ආනිත්‍යවි සංස්කාරات රැස්දෙන්නේ හිතට කියන කරන කිසිම දෙයක්ම අවිද්‍යාව නිරෝධ නිසා සංස්කාර නිරෝධ සංස්කාර නිරෝධ නිසා විඥාන නිරුද්ධයි ප්‍රතිසංසය කියන්නේ නැහැ. විචා නිරෝධ නාම රූප නිරෝධ ජගමම සෝක පද දුක දුම සුඛා යත නිරුද්ධං කියන තැන සාක්ෂාත් බක්තර පසනක ඔබට කියන්න පුළුවන් කියන අජාති අත්ති ප්‍රකාශ කරන්න පුළුවන් මම ඉදීම නැති කළා ඒ කියන්නේ මේ මගේ අන්තිම ඉදීමයි මේ මගේ අන්තිම තරණයයි මම ආයෙ ඉදින්නේ නැහැ කියන තැන මම පැහැදියා කියලා ඔබට ප්‍රකාශ කළ හැකියි මේ හැම එකක්ම තමන් තුළම දැක දැකම යන්නේ. ඕගොල්ලෝ හතකට තියෙන නිරුද්ධ වෙනවා කියනක පෙනෙන්නේ ඕගොල්ලන්ගේ විසක මට නෙවෙයි. ඒක පෙනෙන්නේ නැති බව ගැස්ම විකලිත අඩු වෙනවා කියනක පෙනෙන්නේ ඕගොල්ලන්ගේ විසක මට නෙවෙයි. උපාදාන වෙන්නේ නැතුව මට දැන් ඉන්න පුළුවන් කියන එක ටික ටික හොදු වෙනවා මනස උපදින උපදින නිමිත්තට ඉලෙක් වශයෙන් හැදෙන කතිය උපාදාන වශයෙන් පසුපාදන ස්ථාන ලෝකයේ හැදෙන කතිය අඩුයි කියන එක පෙනෙන්නේ ඕගලන්ට විසක මත නෙමෙයි. උපාදාන වශයෙන් හැදිරෙන්න බැරි වෙන්න පංච උපාදාන කම්පියේ ඇත්ත ටික ටික දැන් පේනවා කියන එක පේන්නේ ඕගලන්ට. ඊළඟට පිටනවා සමතකම තහනම් හිත වඩනවා හිත වඩවන පංච උපාදාන සම්ප ලෝකයේ ලෝභ දේශ දෙක දුක් දුරු වෙන විදියට හිතන්නේ. හිතනකොට අහව නැති වෙනවා උපාදානයක් නැති වෙනවා භවයක් නැති වෙලා අසංකතයේ පෙනෙනවා විගාත නොකරනවා. කොට ඒ නිසායි දුහාමුදු අපි ඉතර අපි තරම හොයනකම් ඉතර කියේ අවිද්‍යාව නැති කරන්න ඕනේ. ඇත්තටම අවිද්‍යාව නැති වෙන්නේ ආත්මය. ඒකයි දුහාමුදු කරන්නේ දුකට හේතුව තණ්හාව තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා. තණ්හාව නැති කළොත් තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා. තණ්හාව උපාදාන බව කියන දෙකේ නිවන ගැන විදිහට කතා කරනවා. අපිට අවිද්‍යා සංකාරය කියන තැන කල්වන්න බෑ දැක්ක පුතේ අවිද්‍යාව දුරුරන විට එකතුත් වෙලා ඉවරයි ඊට පස්සේ එකතු වෙච්ච දෙයක තණ්හාව උපාදානකෝණී ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට තමයි ප්‍රශ්නේ දෙහෙන්නේ තණ්හාව උපාදාන හොයනකොට භවය නැතිව භවයට තියෙන ප්‍රසාරකට දෙන්නේ ඉතින් ඒකට ගන්නවා අවිද්‍යා සංකාරය අවිද්‍යා සංකාර තණ්හාව උපාදාන කියන කෙලෙස් ටිකේ අවිද්‍යා සංකාර කියන එක අදාපේ කරගන්නවා අවිද්‍යාව කියන හේත සංස්කාර රසයකට දැන් මේ සංස්කාර ගැඹුරට තණ්හා උපාදාන හෝ වගේන ජරා මරණ දිගනේ මේ වෙන සිද්ධියක් දහක සීගට සීගට සීගට දහහක සීගට කෝටියක් නිරේ. වැර දුනානම් වැර දුරනක් අපිට මෙතන අපිට දෙන්න. ඉතින් ඒක දහක තියෙන සංහාව නිසා දුක ඇති වෙනවා සංහාව නැති වෙනවා දුක නැති වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විතර සුදාමයේ සම්පදාවයි කියන පරියායම වෙනදී ඒ නිසා ඕගොල්ලෝ නිවන් දකිනවා කියන අර්ථය මම වෙනම දුන්නු ගමේට කමින්ද නිවන් දකින්න බණ අහනද සැපෙන් වල යන්න ඕනේ අපන් තුල නිවන් දැකීම එක වෙනවා මෙන්න මේක නිවන බැහැලා තියෙන්නේ නිවන සංකේත පුළුවන් මේ බව ආවම අහිංකවල ඒකට මෙන්න මේ වැඩ තන කරගන්න කියලා තමාවම හඳුනා ගන්න එතකොට නැත්නම් ලොජිකල් වාස්තවක සියක් අහකට සමාව පාදකත්ව සිවක් ඇහැදී කියන උත්තරය ගොඩනට ඒ නිසා ඔක ඒ ටික තමයි මට මතක් කරලා දෙන්න තියෙන්නේ අනාත්ම අපරිමාණ සංස්කාරක අපි ගොඩාක් මේක ගමනක් ආපු අය බුදුහාමුදුරු දේශනා කරනවා අප අපකේසු මනසේසු ඒ ජනාපාරකාමිනෝ අසායන් හිතරා පජාතීර මෙවාම ධරති. මේ මිනිස්යන් අතරින් බොහෝම ටික දෙනයි අප්‍රකේත මිනිස්සු බොහෝම ටික දෙනයි හිතරයන්. අප්‍රකේත මිනිස්සු මේ ජනා පාරගාමිනු සරල මේ මිනිස්යන් අතර සතර පරතරට යන ජනයෙක් ඉන්නු කොහොම ටිකයි. අසායන් හිතරා පජාතීර ඉතුරු ඔක්කොම ඊරකේවාස් දවසේ ඉස්සරම දුවනාය. අකන්ත අපරිමාණ සංසාරය අපි කෙවල් හැදුවා, තබු හැදුවා, විදකටන් කුඹුරවල පිටිකත් කමක් මේ ජීවිතේ බලන්න මේ ඇත්තපදලා මේවා කරදර හිටියත් අවුරුදු 50කින් 60කින් පස්සේ මේ ඇත්තම සිද්ධාන්තයක් හැටියට ජීවත් වෙන්නේ සියල්ලම ඔබට බොරු වෙනවා නේද? ඔබ සතර ගමන අවසන් කරලා තිබුණ නැත්නම් ආයෙත් ප්‍රතිසන්දි වශයෙන් කියෝ. ආයෙත් ඔබට මුළු ජීවිතේම වැය කරන්න දෙයි, වැය කළා මේ වගේ කුපක නැගන. ආයෙත් දරුවෝ වගකීම් සහිත වටපිටාව මොකට හම්බේ. ආයෙත් ඒක අතහැරෙනවා නම් අත්තිකට දුක විතරක් නෙවෙයි ඔබ විතර ඉන්නේ බලන්න. දරුවෝ වෙන්නේ, දේවල් වෙන්නේ ඔබ මොනවා තරම් දුක් වෙනවද? ඒ මේ වගේම තව දරුවෝ වෙන්නේ විවිධ දුක ඔබ හිතේලා හිතක දුක පිළිගන්නේ ඔබ ගෙවල් දරුවල් ඉඩකඩ හදාගත්ත මේ යොසුකම් කරන කොච්චර දුක් විඳද මේ දුකේ ඉවරක නැහැ මේ දුකේ ඔබට නැවත මේ වගේම දුවල් දරුවල් හදලා දුකක් කරන්න පුළුවන් දුකයි හිමිකලයි කියන්නේ දෙච්චර කල්ලා කල්ලා දුක දුක දිච්චලා තියෙන දුක දිච්චෙනවා නම් දුකේ කරකිරියක යුතුය මිසක දුකේ සතුට නොවේ යුතුය. ඕගොල්ලෝ දරුවෝ හදන්න, ගෙවල් දොරවල් හදන්න, ඉඩකඩම් හදන්න, ඕගොල්ලෝ සැප විඳින්න, ඕගොල්ලෝ දුක් විඳින්න. සමහර විටක සීල් වැස්ස වෙලාව සීතලයි. ජීවිතේ තින්නේ පාසර හතරට නැතිලා සංගමොත් උයන්න දෙන්නේ. ඇත්තටම ඕගොල්ලෝ කරන කැමැති හය හතරට ගන්න ගන්න කියනවා. නමුත් ඒ ගුණක දවරු යුතුයකමක් තියෙනවා. මේක කළා දබු උත්සාහ කළා මේ වටපිටාව හොඳට හදලා මේ සැපදමින් කරගන්න ඕනේ කියලා. මේ යුද්ධපන්තික කරත් කවුරුන් රැස්යෙන් ඉන්නේ නැති මදුර අවුරුදු මේ දැන් ඊටගදී කොබල කරා මේ කළා කළා අන්තිමට උත්තරේ දුන්නා කියන මමත් මේ වගේ දේවල් කරන්න මම දැකලා කියන දැනගන්නා අපි ජීවිතයේ සංවේගයෙන් එක් කරගත යුතුයි. අද අපි දුකෙන් එතර වෙන්න කියලා දුක නැති කරන්න කියලා බොහෝම සතුටින් තමයි වේදන කරන්නේ කොහොමද කළා ඉවරයක් කරගන්න ඕනේ. ඉවර වෙන්නේ ඔබේ සියලු කැපකිරීම, ඔබේ සියලු ඇදහිලි, ඔබේ සියලු පිළිතුරු මේ අවුරුදු 50කින් 60කින් පස්සේ ඔබට බොරු කළා ඔය වගේම කේස් දෙනවා තමයි වැඩ කරන්නේ. ඔබ ඒ ගම්පිට කෙනෙක් මේ අස්තර භාගේ කොටල සත්පල්ලකට දෙන්න ඕනේ කියලා කිව්වොත් ඔබ අවුව නොකල වැස්ස නොකල නිදිකඩ සීතල පින්න නොකල ඒ අසිරපා දුක සිද්ධ කර යන්නේ නිතිපස ඉවරයි නිතිපස ඉවරයි නේද දෙන්න ඉවර වෙනකොටම හමා කරනවා කියනවා නම් මේක සතුට කරපන් කියලා ඉතින් ඉක්මනට දෙක ඉවර කරගන්න උපදාන හිතා ගන්න ඔබ උසක ආහාරයක් ගන්න නැහැ ඔබ අවුව බලන්නේ ඔබ වැරස බලන්නේ ඔබ පින්න බලන්නේ ඉක්මනට මේ අකරවාදී සුද්ධ කළොත් මට දැනගින්නක් නැදේ කියලා දැනගි. ඉවරේ ඔබ මොකට කවවක්කරයක් දෙනවනේ. මේකේ හැරෙන්නේ ඔබට තරක් දෙනවා වැඩකින් කියන කාලා. ඒක ඉස්සෙට මොහොතකට හොරවන්න ඉතිල් වෙන දෙයක් කරගෙන මේ විදිහට ඒ අකරවාදී කොටස් නමුත් ඔබ මොකද විචිත දෙකලා බෑ කපන ඔබලා හරි මොකද ඉවර කරනාට කමන ඔය අක්කරපාගේ සිද්ධකල ඉවරනකොට කවයක දෙන්නේ නැහැ. නමුත් මේක දෙනකොට මේ වගේම දෙයක් ඔබට දෙනවා නම් වැඩ ටිකක් ආවම මේ ළමයිගේ මොකද මේ ජීවිතේ හැටි ළමයි දෙන්න මේ ජීවිතේ හදපත් ළමයි තුන්දෙනෙක්. මේ පුතරාට කවකම් ඕපන් ආවකම් ගන්නපහ. ඔබට මේ ජීවිතේ එක අක්කරය මේ ජීවිතේ ඔබට අක්කර පහ. ඔබ මේ අක්කර පහෙන් වැඩ කරන්නේ. මේ ජීවිතේ එක ඒ ජීවිතේ හොඳ දෙමහල් දුවල් තුනක් වෙන මේ තුනේමයි රැහැ සුද්ධ කරනවා රට කරනවා බලා ගන්නවා ඔබට සුබද ඔබට ජීවිත දෙනවා ඔබ ජීවිතය ජීවෝනාස ඔබ ආපස්සට ගියා එහෙනම් තුනක් කරලා හිතන්න ජීවිතය ගැන අපි හිතනවා මේ ජීවිතේ එක ධර්මයක් හිතියොත් එක දෙයක් තිබුණොත් ඊට ඒකේ දරු දෙන්නේ ජීවවත් හොඳ අවස්ථාවක් ආයෙත් හම් වෙනවා නම් මම සතුටින් නෑ ඔබට අක්ෂර භාගයක් දෙනකොට අක්ෂරයක් උන්න බලන්න කරන දෙනකොට ඔබ වැඩ අඩු වෙනවද වැඩ වැඩි වෙනවද මේ හැමදාම ජීවිතේ හැමදාම කලේ අපේ ජීවිතේ නිවීමක් සිදු බව කතා කරනවා නමුත් ඒ කිසිම දෙයකින් නිවීමක් සිදු බව හැදුත් නැහැ මොකද දැරලා ඉහිපත් දෙන්න දීපත් කරගන්න ඉතින් මේ ලෝකේ ඇත්තම කරගෙන ඕකට උත්තර දෙන්න ඔය අක්ෂර භාගයක් පස්සේ මේ දරුවෝට හදලා ප්‍රශ්න ඉවරනම්, ඒවල් හදලා ප්‍රශ්න ඉවරනම් ඇත්ත බලන්න. මේ මඩට කෑමක් ගන්නවා. අවුරුදු දෙකක් ගිහින් වත්හන් හැද කපක් විතුමන් කියලා ඉවර කරනවා. නමුත් පෙරක් නොදැනෙන රසකත්න අස්තිවදී පැතිරේ. මෙහෙම පරිත්‍ථ සලාද කපක් මෙතන ඉවර ඉවර නැත්තම් මොකද කටේ මේකත් නිවි හැදෙන්නේ සෑමකට කාලා පූර්වවදීට වැඩ කරනවා මේක හිතේ කියුම්කට නමුත් අපි මේ විපස්සු සසනකයි ආවේ විපස්සු සසනකයි ඉන්නේ කියන අත්දැකීම් තියාගෙන මේ පැලෙන්න ගැන කලකිරේ ඒ වගේ ගොනුවලට තමයි ලැබුණු වගකීම් උතුම්කම් එකට උදව් කරා උපකාර කරා අපේ ජීවිතය යථාර්ථයේ හේතු කරගන්න මේ අක්තර භාගයේ විතරක් කොට ලබන නිදහස් කියන දැන් පොළොව තියාගන්න එපා සතුට වෙන්න එපා ඒක ඕගොල්ලන්ට එතන විතර පොළොව කියන එක යෝගුල ඉක්මනට කළා ඉවර කරනවා ධර්මවලුකල් මහත්මය මොකක් කරගත්තන හරි කියන දැනක කියන්නේ මේ විවර මේ ධර්මය අවබෝධ නොවුනොත් ඕගොල්ලන්ට පොතක් අහගෙන පොකුරු දෙහිදෙන්න මෙච්චරයි කියලා ටික මනින්න බෑ ඕගොල්ලෝ ඉඳන් වලට අයිතිකාර ඕගොල්ලෝ ඉඳන් ඉඳන් හිමි කවෝ කොච්චරද කියන එක ඔගොල්ලෝ නිහිරි ඉඳන් වල අතර ප්‍රමාණය මයින් සැදෑන ඉතරයි කියන්නේ. ඉච්ඡක පොහොසත් ඔගොල්ලෝ නැති සතර පොහොසත් තමයි තමයි නිවන පැත්තට ගන්න එයා තමයි දුක්පත් කරනවා. ඉතින් කිසියම් දෙයක් නැත්නම් ධර්මයෙන් යුක්ත කෙනා ඇත්තටම එයා පොහොසත්. එයා සැබෑවටම පොහොසත්. එයා දුකෙන් පොහොසත් කෙනා ඒ දුප්පත් කෙනා ඉවසුම් කරනවා. දුප්පත් කෙනා දුක් වෙනවා. පොහොසත් කෙනා සැප වෙනවා. සැප කියන එකයි කොහොතත් දුක්පත් කියන එකට මෙන්න සැප සාධුත් එකකට ද්‍රව්‍ය ධර්මනා වටපිටිව තිබෙන හෝ නොතිබෙන වැඩකේ සමහරට තර ද්‍රව්‍ය ධර්මනා වටපිටාව ගොඩාක් කියන අය උගල හිතන පොතක් කියලා. නමුත් එයා ආයික වාචික මානසික විදිහ දුකක් ඇත්ත මෙයා දුක්පත්. නමුත් සමහර ද්‍රව්‍ය ධර්මනා මොකෝ නැති කෙනෙක්. ධර්මයෙන් හරි සුවය කියන්නේ ඇත්තටම කොහොමද? කොහොමද තමයි ලැබෙන්නේ කලාපෘතිය මොකක්ද? සැපට අතට දුක්පත්කමෙන් දුක්පත්ිය උපදින්නද දුක අපහසුකම කියන පරිසරය කවුද පොත කවුද දුක්පත් කියන කෙනේ නිසා ධර්මයේ තුල ඉන්න කෙනා හැමදාම මොසම් මොකට මතක තබා ගන්න මේ ධර්මය ළඟින් අවස්ථාවක් හදගන්න එපා දුර්ලභ බුද්ධෝත්පාද කාණ්ඩ අත්හැර ගන්න එපා මේ මානසික ජීවිතය අත්හැර ගන්න එපා ඔබට ලැබුණු මේ අවස්ථාව අත්හැරගත්තොත් සාහරක දුකට වැටෙන දවසට ඔබ බේර ගන්නට කවුරුත් නැහැ කියන එක මතක තබා ගන්න. ඔබට උපාත යම්කේ දුක නිවා ගන්න මේ දේශයේ කටයුතු කරන විදිහට ඒ වගේම තමයි ජීවිතයට සාධේශයක් දුක දුක් නිවීම සඳහා හේතු කටයුතු කරපන් කියලා වගාවම අපට දෙනවා මිස ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ බවර දැනගෙන සංවේගයක් ඇති කරගෙන කොහොම හරි ධර්මයේ කැටරෙන උත්සාහවත් වෙච්ච ධර්මයේ ගැඹුරු ගැඹුරු මේ නොගැඹුරු කරගන්න උපායශීලී වෙන්න ඕගලන්ට නිවන දකින්නවා කියන එක වෙන්නේ මොකද මේ දෙන්නපු විද්‍යට විනා වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ මේ පිළිසිතුම පණවෙන්නේ මොකද නිවන කියනක ඕගොල්ලෝ දැක්වෙන දෙයක් අදට වෙන හැමදාම වෙන හැමදාම අවදින කැටයක් කියන්නේ. ඇත්ත. මතක හැම දෙයක් නැති වෙනවා කියන එක තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් කියන සිද්ධාර්ථය. ඒක අපිට කියන්නේ භවෙන් වෙයි. බව ආවතේ දුරුමකින් ඇත්ත තේරෙනවා. ඒක කර්ම රැස් වෙන සතරකම ඉවරයි. බව ආවතේදී අයින් කරනවා කියන එක ලීසන මොකද භවයට අපි ඉස්සර තණ්හාවයි. භව සුඛ විදපු අවසුත විදින ලෝක සත්‍යයට එකයි සුතුහාසු සහත් වන බව සුත්ත විදානම් සත්‍යයට වෙන බව සුත්ත වේදේ බුදුරජාණන් වහන්සේ බව දුකින් නිදහසට දෙන්නේ. ඔය භවයට හේතු වෙන මොකුත් උගේ මනසේ තියෙන විච්ඡත්වන නාම කියන උපාදාන උපාදාන සිහි වෙන හැම එකකම උපාදාන වශයෙන් හැදෙන දෝෂ. ඒ දෝෂය ඔබ කරා ආවේ උපාදාන ස්කන්ධයේ පිළිබඳව දන්නා කමනස. ඒ උපස්කාර උපාදාන ස්කන්ධයේ පිළිබඳව දකින්නයි ඔබට බුදුහාමුදුරෝ අනුකම්පාවෙන් ස්කන්ධ ආයතන ධාතු වලට බෙදලා දෙන්නලා දෙන්නේ. ඒ ටික බලලා කාමයේ අයින් කළා පංච උපාදාන ස්කන්ධේ උපාදානය අත්හැරලා භවය නැති කරලා නිවන් දැකන්න පුළුවන්. ඒ නිවන් දැක්කොත් ඔබ මේ අත්දින ජීවිතේ මේ ජීවිතයේ වැයතවන සිතුම් වලක් තමයි. ඔබ වගට නොකා හැට නිසා දන්තනුවද උපකාර කරන්න දෙමව්පියන් සහෝදර දෙනාට මේ ආර්ථික ජීවිතලා එතන ඉවරයි මෙතන ඉවරයි ඒක දෙතමයි ඒක ඇත්තමයි කොච්චර දෙහෙන්වත් තමයි කරන්නේ. එහෙම කරන්නේ මේ අර්ථය තමයි සත්‍ය ජීවිතය ගැන කියන මතකම් මතක් කළ සතර ස්වභාවය තේරුම් අරගෙන අටුදු කරද්ද මේ අක්ෂර භාගය ඉවර නැහැ කියන එකත් මතක තියාගන්න දෙයක් කරනවා මේ අක්ෂර භාගයම සංවාක්ෂර භාගයක් මොකක්ද වගකලාගන්න කියන එකත් මතක් කරගෙන හැමදාම මේ සංස්කාරයේ මේ ජීවිතේම සැකලම වීම හදාගන්න කියලා දේවා ප්‍රසන්න. ඒක කරන කරන්නේ අපි කරගන්නට කොහොම මේ සියලු දෙනා බොහෝම සත්සහයෙන් තමයි දේවල් දේවල් වල කටයුතු කරනා තිබුණා මේ ස්ථානයට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරලා බොහෝම වටිනා කුසල ධර්මයන් ඉස්සරහට මේ සියලු ආකාරයෙන් පහරකට සියලු කුසලයන් යෝග සම්බුද්ධ ශාසනයේ මේ කොට උපත් මේ කොට දේවල් වල කටයුතු කරනා ඉවකන්නේ දරස්ථාන අධිපති ශාසන මානවිෂ්ඨකම ශ්‍රීදීගේ තුපාමෝද වෙනවා සියලුගේ දිවිසින් වඩ වර්ධනය කරගන්න දිවිස් පත්‍ර පොතේ උපතමනේ සංගතවාගේ ආදහසය අපි දෙවියන් අපේ අනුමೋದන කරමු ආකාශත්තාචුම්මාධාදේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගෝ පුඤ්ඤානිකම් පරමෝ දීපා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකම් ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දි පුඤ්ඤානිකම් පරමෝ දීපා භෝදයන්තු සිවම් පදං එවගේම උපපසීතනාගේම නම් දැස කාලයක් ප්‍රාර්ථනා වූ සාසරණාදීන්ගේ ආගිනාස්තික කලුගේ සෝනාතිතනේකම මොකක්ද කරනවදත්වදී අයසිකී සෝතතන සම්ප්‍රදායයක් අභිනාටක අනුමෝදන් කරමු ඉතමේ ඥාතේ නමෝ සිතාවත්තනාදේ ඉතමේ ඥාතේ නමෝ ඉතමේ ඒ වගේම අපේ ජීවිතනා පිළිතුරලා සියලු කුසල ධර්ම විශේෂයෙන්ම ශීවර පිටපාද තේන ආසන ලම්බත කියන මේ සීපසයෙන් විතර අපට උපස්ථාන කරනවා වූ සියලුම ධර්මපාල කාමයේ දක්වනෝදන් කරනවා ඒ වගේම මේ සීලනාගේ ඕනල සීලනාගතේ සම්මෝදන් කරනවා ඒ වගේම මෙතන සාතප්පාද විශේෂ සියලු දෙනාට මේ කායික ආදී සීලනාගතේ කුසල ශක්තිය පළවෙනි මේ ජීවිතවලට ඇතිවන ලෙඩතු කරදර බාධ කප්ල පතන දුරු වේවා කප්පිත යාපත දර්ශන සම්මුති වේවා සසන වසනාදී සාමපාසාදී ජීවිතේ දුදු දුක්පත් සසතේ පහකට පස්වගේ බුදු පසේ බුදු පහරහත් ආශ්‍රය මේ සැසිතක් වේදවතලෝ මොකදලාමර නිර්වාණ සම්පත්තිය ජාතියක් නැති තරාවක් නැති විහාරයක් අර්ථයක් සූත්‍ර නැති සාර්ථ සුඛෝතුන් වජිරාම වේදවන සම්පත්තිය වහවහ සාර්ථක කරගන්න මේ දේශනාව මේ ශාන්තිය හේතු කොටස් වේවා